ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්හා සම්බුද්ධස්ස මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසර සාමූහික වශයෙන් භාවනාවකට යෙදී ගත කරන යෝගාවචර සංඝ පිරිසක් වශයෙන් දැනගත යුතු කාරණාවක් වශයෙන් කල්යාණ මිත්‍ර ගුණ අපි පසුගිය වාර කීපයකදී මාතෘකාව වශයෙන් තබා ගන්නට යෙදුණා. මේ කල්යාණ මිත්‍ර ගුණ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ පතාවිත සම්මා සම්බුද්ධජාණන් වහන්සේගේ වටිනා සූත්‍ර දෙකක් අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කරන් තියෙනවා. ඒ සූත්‍ර දෙකේ පළවෙනි සූත්‍රය සාමාන්‍ය මිත්‍රත්වයේ පිළිබඳව අසුරු කිරීමට සුදුස්සන් තෝරා වේරා ගැනීම පිළිබඳව සාමාන්‍ය බුද්ධි වර්ධනයක් සිදු කරනවා. ඒ නිසා එකට මිත්‍ර සූත්‍ර වශයෙන් මිත්‍ර සූත්‍රයේ වශයෙන් නම් කරලා තියෙනවා. දෙවෙනි සූත්‍රය භික්ඛු මිත්‍ර සූත්‍රයේ වශයෙන් මේ මිත්‍ර කියන වචනයට භික්ඛු කියලා විශේෂණ පදයක් කියලා කියන බව අපි පසුගිය දවස්වල මතක් කරගත්තා. සාමාන්‍ය කෙටි අර්ථයේ වශයෙන් වැටෙන අර්ථයේ වශයෙන් බික්ඛු කියන එක සූත්‍රාන්ත ක්‍රමයට අර්ථ දක්වන්නේ සංසාරේ බය දක්නා වූ ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කියන අර්ථයයි. එහෙමනම් සංසාරේ බය දක්නා වූ නැත්නම් සංවේග ඥාන පහළ වූ ඇත්තාට මිත්‍රයා. ඒ වාගේ මේ පහළ වූ සංවේග ඥාන නිසා මේ කරගෙන යන නිවන් ප්‍රතිපදා මාර්ගයේදී මිත්‍රයා මේ වික්කු මිත්‍ර සූත්‍රයේදී සඳහන් කරනවා. ඒ නිසා ඒ මිත්‍රයාට කල්යාණ මිත්‍යා කියලා සාමාන්‍ය සාසන විවහාරේ පවතී. මේ කල්යාණ මිත්‍යාගේ උදාපත් වීම, හමු වීම යෝගාවචර ජීවිතයක තාම වටිනාම සම්දිස්ථානයේ වශයෙන් කියන්න පුළුවන්. මේ නිසා යෝගාවචරයේ මිත්‍රෙක් හඳුනා ගැනීම පිළිබඳව ඒකාන්තයෙන්ම දක්ෂ වෙනවා. කාරණා කරුණු අහලා තියෙනවා. ඊගාවට තමන් වශයෙන් අත්දකලා තියෙනවා. ඒ වාගෙන තුන්වෙනි රහස තමයි තමන් තුළ මිත්‍ර ගති ගුණ තියෙනවා. ඒකටත් අහලා තියෙනවා, ඒකටත් දැකලා තියෙනවා. මෙන්න මේ ගති සම්පූර්ණ වෙන දවසට ඒ යෝගාවචරයට දක්ෂතාවය ලැබෙනවා, හැකියාව ලැබෙනවා තමන්ගේ නියම කල්යාණ මිත්‍රයා කවුද කියන එක දැනගන්න. මේ පුත්‍රජානන් වහන්සේගේ මේ දේශනාවේ අර්ථයත් ඒකමයි. අපි අර්ථ වශයෙන් ඉදිරිපත් කරගන්නේ ඒකමයි. මේ කරුණු වඩ වඩාත් ගෞරවයෙන් ඇදහිල්ලෙන් අහන්න අහන්න අහන්න අපිට අපේ ගමනට එක්ව ගමන් කරන්නට ඇසුර ලබන්නට කල්යාණ මිත්‍ය හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍ර දෙකේදී අපි දා මතක් කරගත්ත විදිහට කලින් සඳහන් කරපු මිත්‍රයා ඇසුරට සුදුසුයි. දෙවෙනි කල්යාණ මිත්‍රයා භික්ඛු මිත්‍ර සූත්‍රයේ සඳහන් වෙන මිත්‍රයා ඊටාන ලංව ඇසුරට භජනයේට සුදුසුයි ඒ විතරක් නෙවෙයි තමන්ව බැහැර කළත් වැඳ වැඳ එතන නතර වෙලා ඒ අසුර කිරීම තරම් සුදුසුයි. එවැනි ගුණ හතක් අපි එදා ඉදිරිපත් කරගත්තා. යෝච ගරු භාවනීයෝච වසු. මේ සෑම ගුණයක් ගත්තහම ඒ ගුණෙයි නියම ආධර්මානුකූලව සලකා බලනවා නම් Tamanta හික්මෙන්ට කොටසකුත් තියෙනවා. ඒ වාගේම කල්යාණ මිත්‍යාගෙන් බලාපොරොත්තු වෙන කොටසකුත් තියෙනවා. මේ අනුව බලනකොට කල්යාණ මිත්‍යා ඒ පාරේ කලින් ගමන් කළ කෙනෙක් ඒ කල්යාණ මිත්‍යා හොයා යන කෙනා ඒ කල්යාණ මිත්‍යා බවටපත් වෙන්න ඊට පසුපස ගමන් කරන කෙනෙක්. පරම්පරාවේ දෙවෙනි කුරුක කියලා ගන්න පුළුවන්. ඒ නිසා මේ කරුණ ඉගෙනගෙන තියෙනකොට විශේෂයෙන්ම සමත විදර්ශනා භාවනා කරන ඇත්තන්ට ඒක බොහොම සජීවීව මේ කියන කරුණු අනිකුත් පු탁ජන මිනිස්සෙන්ට වඩා ඉතාමත්ම සජීව දැක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කරුණ ඉගෙන ගැනීම හරියට විපස්සනා ක්‍රම භාවනා ඉගෙන ගන්නා වගේම බොහොම වැදගත් වෙනවා. මොකද ඒ කරුණ වලින් ඒකාන්ත කල්යාණ භාවයේ ඒකාන්ත සුඛේ සලසනවා. සාමාන්‍ය මිත්‍රන් ආශ්‍රයේදී සුඛයත් වැඩි වෙනවා නමුත් දුක යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ නියම කල්යාණ මිත්‍රයා ආශ්‍රය කිරීම ඒකාන්ත හිතේසික වශයෙන් සඳහන් කරනවා. මේ නිසා බොහෝම වැදගත් කාරණාවක් මේ බොහෝම දෙනා අහලා දැනගෙන තියෙන විදිහට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ තමන්ට ලැබිච්ච වටිනා ගුණවත් සිල්වත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා පිළිබඳව උද්දාමයට පත්වෙච්ච අවස්ථාවක ඒ උද්දාමය සාස්තුන් වහන්සේට සඳහන් කරනවා අවසර ස්වාමීන් වහන්සේ මේ භ්‍රමචර්යය ඉතාම දුෂ්කරයි හැම දෙයකින්ම දුෂ්කර ප්‍රදේශයක් දුෂ්කර අවස්ථාවක් නමුත් නියම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් ඒ දුෂ්කර භාවලින් අපහසුතාවලින් 100ට 50ක් නැත්නම් භාගයක් ඉවරයි වාගේ මට වැටෙනවා කියලා ඒ තමයි ලැබਿੱච්ච විස්රාමය තමයි ලැබਿੱච්ච විවේකය තමයි ලැබਿੱච්ච සුඛය බුදුජාණන් වහන්සේට සඳහන් කරනකොට බුදුජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව වළක්වන එහෙම කියන්නේ පයි කියන ඊට පස්සේ සියල්ල දක්නා සියල්ල දන්නා සර්වඥතා ඥාණයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට ආවාද කරනවා ආනන්දේ යම්ම වෙලාවක යෝගාවචර කෙනෙකුට නැත්නම් සංසාරේ බය දැකලා එයින් ගැලවීමට උත්සාහ කරන කෙනාට තමන්ගේ කල්යාණ මිත්‍යා දැක්ක දවසේ 100ට 100ක්ම භ්‍රෂ්ටචර්ය සම්පූර්ණයි කියන්නේ. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් බුදු ඇහැට පේන හැටි මේ කල්යාණ මිත්‍ර ඇසුර. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනයේ මතුමැත්තේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයේ නිසා අහන කෙනාට ඒ බුදු වචනේ ඇහෙන කෙනාට කල්යාණ මිත්‍යා දැනට ලැබිලා ඉන්නවනම් නැත්තම් හොයාගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ කල්යාණ මිත්‍යා විශේෂ ශ්‍රද්ධාව අධිහිරි ශක්තිය සම්පූර්ණ වෙනවා. කල්යාණ මිත්‍යා විශේෂ අධිහිරි ශක්තිය අසම්පූර්ණ නම් සැකසහිතයි නම් ඒ කල්යාණ මිත්‍ර ගුණ තමන්ට ප්‍රයෝජනෙ පිණිස පිටන්නේ. 100ට 100ක් කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයාගේ ಗುಣ අදහනවා නම් තමයි කල්යාණ මිත්‍ර ගුණ තමන්ට වාසියක් වෙනස හේවණක් වෙනස අස්වසිල්ලක් වෙනස පවතියි. එහෙමනම් භ්‍රමචර්යය පහසු වෙනවා භ්‍රමචර්යය සම්පූර්ණ වෙනවා. තමන්ට තියෙන්නේ මොන දුකක් විඳගෙන හෝ ගහලා බැනලා එලෙව්වත් නැත්නම් පිටුවහල් කරත් මෙන්න මේ කල්යාණ මිත්‍යා අතන හැර ආශ්‍රය කිරීම පමණයි. ඒ දේ වෙනවනම් ඒ කාන්තේම තමයි ධර්ම න්‍යායානුකූලව ඕපනයික ක්‍රමයට නිවන දිහාවට ක්‍රමක්‍රමයෙන් භක්මචර්ය සම්පූර්ණ වෙන දිහාවට සල් වෙනවා. මේ නිසා මේ කල්යාණ මිත්‍ර ගුණ හැදෑරීම ඒකාන්තයෙන්ම යෝගාවචරයේ තුල තිබිය යුතු බුද්ධියක් සාමාන්‍ය ඥානයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. භාවනා කරනකොට මෙහි අර්ථ විවිධාකාරයෙන් වැටෙන්න පටන් ගන්නවා. එදා ඒ ධර්ම දේශනාවේදී අපි මතක් කළ විදිහට මේ වික්කුමිත සූත්‍රයේ සඳහන් වෙන්නා වූ ඒ ಗುಣ හත ගිය භාවය භාවනීය ස්වરૂපයේ ආදී ගුණ හත වාගෙම අපි මෙතනදී ඉදිරිපත් කරගන්න පුළුවන් කල්යාණ මිත්‍යා දැන හඳුනා ගැනීමට උපකාර වෙන තවත් ඒ වාගෙම ගුණපත්තියක් මේන් අපි උත්සාහ කරන්නේ අපි කොච්චර දුරට මේ කියන අතින් ඒ කියන්නේ කල්යාණ මිත්‍යා තේරුම ඇතින් ඥානවන්තව කටයුතු කරනවාද කියන්නේ පෙර ආතුවම දැනගත යුතු කරුණු පන්තියක් වශයෙන් ඒකදී ඒ කල්යාණ මිත්‍ර ගුණ පන්තියට ඉදිරිපත් කරන්නේ ශ්‍රද්ධාවන්තකම කල්යාණ මිත්‍යාසත්ව තිබිය යුතු ඒකාන්ත ගුණ. ඒ වාගේම සීලවන්තකම තිබිය යුතුයි. කල්යාණ මිත්‍යා බහුසුත භාවයේ තිබිය යුතුයි. සද්ධා සීල සුත. ඊගාත ත්‍යාගවන්ත විය යුතුයි. ත්‍යාග ගුණේ පැවතිය යුතුයි. වීර්යවන්ත විය යුතු නිතරම ඉදිරිය බලා ගමන් කරන නැත්නම් තමන්ගේ අර කලින් කියපු ගුණ තව තවත් දියුණු පවණු කරන ගතිය කල්යාණ මිත්‍යා තුල තිබිය යුතුයි. ඒ වගේම සතිමන්ත භාවය කල්යාණ මිත්‍යා ගුණයක් වෙන්න ඕනේ. සමාධිය ඒ අනුව කල්යාණ මිත්‍යාගේ සෑම ඉරියවකම සමාධිමත් ස්වરૂපය. මේ අනුව කල්යාණ මිත්‍යා ඉබේම කීවත් නොකීවත් ප්‍රඥාවන්ත ස්වરૂපයටපත් වෙනවා. මේ ගුණත් තමන් භාවනා කරමින් කරමින් කල්යාණ මිත්‍යා අසුරු කරනකොට මේවා ප්‍රකට වෙනවා. මත්තහවුරු වෙනවා. ඒ නිසා තමන් කලින් මේවා දැනගෙන තියෙන සුතමේ වශයෙන්. මේනොත් මේ ශ්‍රද්ධාව කියන ගුණය විවිධ පැති වලින් වාද විවාද වලට මාතෘකා වෙච්ච ගුණයක්. ඒ මොකද ශ්‍රද්ධාව නැතිව සද්ධාවෙන් පටන් ගන්න නැතුව කිසිම ගුණ වර්ධනයක් සිදු වෙන්නේ නමුත් රහත් වෙනකොට එහෙම නැත්නම් ඒ කෘත්‍ය හමාර කරනකොට සද්ධාව හමාරයි. එහෙම නැත්නම් ඒ ඇදහිය සුළු ගතියෙන් අවශ්‍යතාවයක් නැති වෙනවා මොකද Taman වශයෙන් අත්දකින්න නිසා. ඒ නිසා සමහර වෙලාවට රහතන් වහන්සේට අස්සද්දෝ කියන නමක් පාවිච්චි කරනවා. ඒ නිසා මේ සද්ධාව බොහෝ දෙනා එක්කෝ අන්න අර කියන ආන්තික වටිනාකමෙන් ගණන් ගන්න ශ්‍රද්ධාව අවශ්‍ය නැතය අවශ්‍ය කරලා තියෙන ප්‍රඥාව විතරයි කියලා මුලින්ම ශ්‍රද්ධාව කුංචි කළ සලකන ගතියක් තියෙනවා. එහෙම නැතිනම් පටන් ගන්න ශ්‍රද්ධාවෙන් ඉවර වෙන්නේ ශ්‍රද්ධාවයි. මේ ශ්‍රද්ධාවේ කිසිම වර්ධනයක් ශ්‍රද්ධාවේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා මේ ශ්‍රද්ධා ගුණය පිළිබඳව යෝගාවචරය දැනගෙන තියෙනවා. මේ ශ්‍රද්ධාවේදී තියෙන්නේ අදහන සුළු ගතිය. පිළිගන්නා සුළු කම. මේ පිළිගන්නා සුළු කමේ මුලින් ඇති වෙන්නේ බාහිරින් හරියට පිටින් ආපු සායනක් වගේ. ඒක අභ්‍යන්තරගත වෙන්නේ නැහැ. ඒ මොකද අභ්‍යන්තරගත වෙන්න නම් තමයි යෙදෙන්න ඕනේ. ඒ නිසා මුලින් ඇති වෙන ශ්‍රද්ධාව ප්‍රසාද ශ්‍රද්ධාව වශයෙන් සඳහන් කරනවා. ගුණවන්තයාගේ ගුණ දැකලා, ගුණවන්තයාගේ ගුණ අහලා, ළඟ ඉඳලා, ගුණවන්තයා තුල පවතිච්ච තමයි දැකලා සන්තෝෂ වෙන්නේ. අදහනවා මේ පුද්ගලයා තුල මේ සද්ධා සීල සුත ත්‍යාග ආදී ගුණ තියෙනවා. ගුණවතෙක් සිල්වතෙක් කියලා. නමුත් ඒක ඇත්තදෝ නැත්තදෝ කියලා දීර්ඝ කාලින වශයෙන් පරීක්ෂා කරගන්න තරම් ශක්තියක් යෝගාවචරයක් නෑ මොකද Taman තුල මේ ගුණ තව පිළිලා නැති නිසා ඒ නිසා අසද්ධාවේ මුලින්ම ඇති වෙලා තියෙන මේ ප්‍රසාද ස්වરૂපය මේ ප්‍රසාද ස්වરૂපය නිසා එහෙම නැත්නම් මේ ඇතිවෙනා වූ මූලික ශ්‍රද්ධාව නිසා මේ බලන ඉන්න යෝගාවචරයටත් හිතෙනවා වරක මේ දේ මතක් කරන්න බැද්ද කියලා. ශ්‍රද්ධාවන්තයා සීලවන්තයි. ශ්‍රද්ධාවන්තයා බහුසුතයි. ශ්‍රද්ධාවන්තයා ත්‍යාග සම්පන්නයි. එහෙමනම් මටත් සීලවන්ත වෙන්න බැරිද? මොකද මටත් ඒ විදිහටම ඇහ කන දිව නාසය ශරීරයේ මනුස්ස ස්වરૂපයේ බුද්ධ ශාසනයේ පවතිනවා. ඒ වාගේම බහුසුත භාවය ගන්න බැරිද? ඒ වාගෙම මේ ත්‍යාගවන්තකම වීර්ය ආදී ගුණ ඇති කරගන්න බැරිද කියලා අර සද්ධාවෙන් දැක්ක නිසා Taman තුල ඒ දේ ඇති කර ගැනීමද පහළ කර ගැනීමට කුසල ඡන්දේ පහළ වෙනවා. සද්ධාාවක් නැතිව කවමදාකවත් කුසල ඡන්දයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසාම සද්ධාව මූලිකම අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. එහෙමනම් අදහන සුළු ස්වරූපේ තියෙනවා. පිළිගන්නා සුළු ස්වරූපේ තියෙනවා. එහෙම අදහලා ඒ දේවල් හොඳ දේවල්ය ඒකාන්ත හිතේසික දේවල් කියලා දැනගත්තොත් තමයි Tamante ඒක Taman කුල්තම්පත් කරගන්න හිතේ. එහෙමනම් තමයි කුසල ඡන්දේ පහළ වෙන්නේ. එතකොට විතරයි වීර්යය පාලි පුළුවන්. එහෙම නැතිනම් පිළිගන්නාසුළු භවයේ පළුදු තියනවා නම් කවදාකවත් ඒ ගුණ Taman කෙරෙහි ළඟා වීමේ මාර්ගය ඍජු නැතුව යනවා. බොහෝම අතරමැද වලකඩුළු තියෙන නිසා ගුණ Taman තුළ ආරෝපණය ආරෝපණය වීම පමාවයි. නිසා ශ්‍රද්ධාව මූලිකවම අවශ්‍ය කරන ගුණයක්. අදහන සුළු බව මේ අදහන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් ගොඩාක් දේවල් ධර්මානුකූල පෙන්වන්නේ යෝගාවචරක පැත්තෙන් ගත්තොත් බෝධිය අදහන මේ මිනිස්සෙකුට උපදින වෙලාවේදී සංසාර දුක් සියල්ලම සාධාරණයි. තිරිසනුන් වගේ වෙන්නත් පුළුවන්. ඒ තරමටම සංසාර දුක් පැති වෙන්න පුළුවන් නමුත් මිනිස්යාට පුළුවන් බෝධිය අවබෝධ කරගන්න කියන්නේ ඥානය පහළ කරගන්න එදාට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් ය කියන එක අදහස. ඒක පිළිබඳව සැකසහිතනම් අපේ මේ ප්‍රතිපත්ති මාර්ගය අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය 100ද 100ක් මූලට මූල ලා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බෝධිය ඇදහිම ඇදහිීමේ මූලික උපමානය වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් බොහෝ දෙනාට යෝගාවචර මුල් කාලේ නැත්නම් මේ බුද්ධ ශාසනය හඳුනා ගන්න මුල් කාලේ මේ බෝධිය පිළිබඳව සංකල්පය ගැඹුරු වැඩි. ඒ නිසා අදුම ධර්මයේ බෝධිය වටහා ගැනීමේ ශක්තිය තමයි પરමාර්ථ හොඳම தත්ත්වය. එහෙම නැත්නම් අදුම ධර්මයේ කර්මේ සහ කර්මඵලයේ ඇදහිීම කියන්නේ. මෙන්න මේකට කියනවා සද්ධාව කියලා. යම් කිසි කෙනෙක් කර්මයේ සහ කර්මඵලයේ අදහන නැත්නම් කම්මස්සකතා ඥානීය සම්මසකතා ඥාන සම්මාදිටියක් නැතිනම් ඒ පුද්ගලයාට මොන්නම ආකාරයකින්වත් ගුණයක් ඇති කරගන්න ලැබෙන්නේ මේ භවයේ මේ ලෝකේ ආලෝකයෙන් ගමන් කරන්න හම්බ වෙන්නේ හැම වෙලාවෙම අඳුරේමයි ගමන් කරන්නේ ඉතින් මෙහෙම කරනකොට මෙහෙම කල්පනා කරනකොට අපිට භාවනා කරන පූර්ණ කාලින භාවනා කරන අරණිගතව භාවනා කරන වික්ෂුන් වහන්සේලා වශයෙන් කල්පනා කරනකොට කොහොම සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද අප තුළ ප්‍රධාන වශයෙන්ම මේ කර්මේ සහ කර්මඵලයේ අධහන ගතිය තියෙන නිසා. ඒ පමණක් නෙවෙයි. මේ අපිට උදාපදාව කරන දායක කාරකයක් ගන්න පවා. මේ කර්මේ සහ කර්මඵලයේ අධහන ගතිය පවතින නිසායි ඒ ඇත්තෝ ඒ අත්ංගේ කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් උතුම්ම කොටස මේ භාවනා කරන ස්වාමින් වහන්සේලාට පවරන්නේ පූජා කරා. ඒ නිසා ඒ පිරිසත් එම් වෙන විදිහට සිටින් සඳහන් කරන බෞද්ධ බොහෝ දෙනා මේ කර්මේ සහ කර්මඵලයේ ඇදහිීම කියන ආලෝකයේ ඇතුව තමයි ගමන් කරන්නේ. නමුත් කල්පනා කරලා බලනකොට වැටහෙනවා හොඳට කාරණා වටහාගෙන හොඳට මේ භාවනාවෙම හිතගත කරන යොදාගෙන ගත කරන භික්ෂුවකත් එහෙම නැතුව ඒ සැයේ භික්ෂුවට උදව්පදාව කරන්නේ ධායක කාරක ඇත්තන් ගෙත් මේ කර්මේ සහ කර්මඵලයේ ඇදහුවාට ඒක ක්‍රියාවට නගන මාත්‍යංග වල වෙනසක් තියෙනවා. ඒ දායක කාර්ක ඇත්තෝ යම් යම් දේවල් වලදී කර්මයේ සහ කර්මඵලයේ අදහනව නමුත් කෙලස් මතුවලා වෙලාට සතෙක් මරනවා කියන එක හොරකම් කරනවා කියන එක කාමයේ වර්ධව හැසිරෙනවා කියන එක අර අදහද්දිම සිත් වෙදී තියෙනවා ඒ මොකද ඒ ඇදහිම පූර්ව කාලීන සිද්ධ වෙන්නේ නැහැ ඒ ඇදහිම වර එක යම් යම් දේවල් උපදිනවා යම් යම් දේවල් සිද්ධ වෙන්නේ නැහැ මෙන්න මේ ගතියම තියෙනවා අර පූර්ණ කාලීනව භාවනා කරන භික්ෂුව තුළ. සමහර කටයුතු කරන වෙලාවේදී හොඳට තේරුම් අරගන්නවා මේක ඒකාන්තයෙන්ම අනු වෙනුවෙන් මම වළඳන දුකක් මේ දුක වැළඳින්නෙන් කාටවත් පාඩුවක් නෑ මම මේක සැපසේ විඳ ගන්න පුළුවන් ඒ නිසා මට ඉවසන්ත ඕනේ කියලා අර කර්මේසා කර්මඵල යදීම උත්කෘෂ්ඨ මට්ටමෙම සිද්ධ වෙන වෙලාවක් තියෙනවා. නමුත් සමහර වෙලාවවල ඉවතීමේ ශක්තිය නැති නිසා නැත්තම් වෙන මොනවා හරි නීවර ධර්මයකින් හිත යට වෙච්ච නිසා අපි සර වචන කතා කරන වෙලාවල් එනවා. සරට අය ක්‍රියාත්මක කරන වෙලාවල් තියෙනවා. හිත ඇතුළත වේග ධාරා වැඩ කරන වෙලාවල් එනවා. ඒ වෙලාවට මෙන්න මේ කර්මයේ සහ කර්මඵලයේ අදහන ගතිය බාල වෙනවා අනුක වෙලා යනවා. ඒ නිසා සද්ධාවේ ඉහළ පහළ යෑම නිතර සිද්ධ වෙනවා. මේ කල්යාණ මිත්‍රයා තුළ මෙන්න මේක තියෙන්න බෑ. නැත්තම් අනිත් පැත්තත් එක සංසන්දනය කරලා බලනකොට මේ ගතිය අඩු වෙනවා. මොකක්ද අඩු වෙන්නේ? ශ්‍රද්ධාවේ ඉහළ පහළ යන ගතිය අඩු වෙනවා. මොන දුකක්, මොන සැපයක්, මොන ස්තුති ප්‍රශංසාවක්, නින්දාවක් ලැබුණත් කල්යාණ මිත්‍යා නිතරම කල්පනා කරගන්න ඕනේ මේ කර්මානුරූපව මේ දේවල් වෙනවා. මේ වෙච්ච කර්ම මත තව කර්ම රැස් නොකරන්ට නම් හිත වෙන් කරලා තියාගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ එන කර්ම වේග වලට එන චිත්ත ආවේග වලට යට වෙලා අපි මතු මත්යේ කර්ම රැස් කරන්න ඉඩ තියෙනවා මොකද අපි තුල ඇදහිීමේ ශක්තිය නැහැ අපේ තුල නැහැ මේ වෙලාවේ සචේතනිකව හෝ අචේතනිකව කරන්නා වූ දේවල් වලින් මට කොහොම වුණත් මතු මත්යේ විඳින්න වෙනවා කියන කමතක කරලා මේ වගේ වෙලාවලදී මට සාමාන්‍ය වචනෙන් කියනවා මට උන්නා හිතිය පේන්න මේ දේ කියන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියලා අපි ඉදිරිපත් වෙන වෙලාව වෙනවා. ඒ මොකද මේ ඇදීමේ ශක්තිය අඩුකම නිතරතරේ අඩුයි. මෙන්න මේක බලන්න ඕනේ කල්යාණ මිත්‍යා තුල කියනවා කියන්නේ. කල්යාණ මිත්‍යා නම් එහෙම හිත වටගන්නේ ලෝක විවිධ විෂමතා පවතිති සමහිත පවත්නවා කියන එක තමයි රක්වරිති නායක ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු පාඩේ. විෂම ලෝකේ සමහිත පැවැත්වීම තමයි යෝගාවචරය කියන්නේ. ඒ යෝගාවචර ධර්මයේ අංග සම්පූර්ණ වුණා. එහෙම නැත්නම් යම් කිසි මට්ටමකට තේරුම් ගත්තා කියන කෙනෙක් වෙන්න ඕන තමන්ගේ කල්යනා. ඒ නිසා මේ ශ්‍රද්ධාව අපි හිතන තරමටම එහෙම නැත්නම් මේ කම්මසගත ඥානිය අපි හිතන තරමටම හැම වෙලාවෙදීම සම්පූර්ණ වෙලා තියෙනවා කියලා අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිතරම අපේ සත්‍යය තුළ නිතරම අපි මේක අවදියෙන් සබා ගනිමින් නිතරම අපි ඒකට ගරු කරමින් කටයුතු කරනවා නම් අපේ ශ්‍රද්ධාව පිළිහෙන් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම දුෂ්කරතා එනකොට එනකොට සංකටු වෙනකොට මේ ශ්‍රද්ධාව කල්යාණ මිත්‍රෙක් වගේ නැගී හිටලා එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ දුක් වැඩි කරන්නේ නැති තත්යකටපත් වෙනවා. මේ తত্ত্বය හොඳතෝම විශේෂයෙන් කියනවා මේ ශ්‍රද්ධාව හොඳතෝම ප්‍රකට භාවයට ලෝකේ ඉරහඳ පෑවු වගේ තියෙන උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ මහා බෝධි ධර්මයේ බෝධි සම්භාර ධර්ම පුරණ අවස්ථාව. උන්වහන්සේ බෝධිය කොච්චර දුරට ඇදහුවාද කියලා කියනවනම් ඇතිස්මත්ලේ පවා ඒ බෝධියට සාක්ෂි වුණා. ඒ බෝධිය පිණිස හේතුකාරක ධර්ම බවට පත් වෙනවා. කාමදාකවත් බෝධිය කුංචි කරලා නැත්නම් කර්මයේ සහ කර්මඵල ශක්තිය ඇදහිම අඩු කරලා තමන්ගේ ශරීරයට ඇති කැමැත්ත තමන්ගේ රුචියට ඇති කැමැත්ත, තමන්ගේ තර්කයට ගැළපෙන කමට ඇති කැමැත්ත, ඒ කිසිම දෙයක් ඉස්සර කරන්න ගියේ නැහැ. ඉස්සර කරන වෙලාවල් නාවනේ. ජාතක කතා හඳහන් කරනකොට මේ ඉඳුරන් සහිත නැත්නම් හැඟුම්බර පුරුෂයෙක් විදිහට නැත්නම් තිරිසන් සතෙක් විදිහට මහා බෝසතාණන් වහන්සේ පෙර ආත්මගත කරද්දී මතුවෙන තත්ත්ව කියනවා විවිධ විෂම තත්ත්ව. ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ සාමාන්‍ය ඒ පරිසරයේ ඉන්න විදිහට මහ බෝසතාණන් වහන්සේටත් ඒ රැල්ල වදිනවා නැත්නම් ඒ වේගය ඇවිල්ලා හැපෙන දුෂ්කරතාවය. නමුත් වහාම බෝධිසත්ව ගුණය ඉස්තර කරගන්න. ඒ ඉස්තර කරගත්ත ගමන්ම බෝධිය තමයි ඉස්රායින් කියන්නේ ඒ බෝධිය සඳහා කැප කරන්න බැරි දෙයක් උන්වහන්සේ තුල ඇත් වෙනවා. මේ නිසා බෝසතාණන් වහන්සේ හැම දුෂ්කරතාවයකදීම අර බෝධි සම්භාර නැත්නම් බෝධි ප්‍රණිතිය තව වැඩි කරගන්න. අදිස්ථාන ශක්තිය එන්ටෙන්ජෙන්ට් වැඩි කරගන්න. මේ නිසා අවසානයේ මේ අදිස්ථාන ශක්තිය යන්ත්‍රික ශක්තියකට ආවට පස්සේ මේ ඝනකද මහ පොළව අදිස්ථාන ශක්තිය හොල්ලන්න පුළුවන් තරමට මේ අදිස්ථාන ශක්තිය ඇති මේ නිසා මේ සද්ධාව හරියට සජීවී විදිහට තේරුම් අරගත්ත කල්යාණ මිත්‍යා හෝ ඒ කල්යාණ මිත්‍යා ආශ්‍රය කරන කෙනාට මේ පාඩම උගන්වන්නට විශේෂ පාඨශාලා එහෙම නැත්නම් පරිශනාගාර හදවත අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මුළු ලෝකෙම එවැනි පාඨශාලා. මුළු ලෝකෙම සිද්ධ වෙන සිද්ධිවිලි සිද්ධිවිලි එවැනි පරිශනාගාරය. මේ පරිශනයේ සඳහා ඉදිරිපත් වෙන අමුද්‍රව්‍ය නැත්නම් එන දුෂ්කරතා වලදී එළඹ සිටි සිහියෙන් ශ්‍රද්ධාව ඉදිරිපත් කර ගන්නවනම් ඒ පුද්ගලට ඒක ලාභයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකට සම්බන්ධ වෙන අනිත් පක්ෂයකත් ද්වේෂ ආදී ධර්ම වැඩින්නේ වෛරය සංසිඳන ආදර්ශයක් ලෝකෙ ඉතුරු වෙනවා අදිස්ථාන ශක්තිය වැඩිනවා ඒ නිසා මේ සද්ධාව කියන කාරණාව බොහෝම ඈතකට ගැඹුරකට වෙන විදිහට කියනවා නම් ජීවිතේ හැම සිද්ධියකටම ලොකු කුඩා සෑම සිද්ධියකටම සම්බන්ධ බව ධර්මය අනුව විස්තර කරලා බලනකොට විශේෂයෙන්ම භාවනා කරන කෙනෙකුට හරියට අරමුණට හිත එල්ල කරගෙන වැඩ කරන කෙනෙකුට හොඳ වෙලට වැටෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ගත්තා වූ මේ මහා ප්‍රයත්නය මහ බෝසතාණන් වහන්සේ විදිහට ගත්ත ප්‍රයත්නය අසවල් කෙනාට ආදර්ශ දෙන්නේ නැතේ අසවල් කෙනාට ඒකෙන් පණිවිඩයක් දෙන්නේ නැතේ එහෙම නැත්නම් මගේ தත්වය මේ මහ බෝසතාණන් වහන්සේට විනිවිද වෙච්ච தත්වයට වැඩිය වෙනස්ය ලොකුය සංකීර්ණයේ බරපතලයේ කියන දෙයක් ඇත එවැනි තැන් කිසි සීත්ම කිසිම තැනක ඉතුරු වෙන්නේ නැහැ මහ බෝසතාණන් වහන්සේගේ මේ සංසාර ගමන තුළ ඒ නිසා බුදුජානන් වහන්සේ මේකා විශාල බුද්ධ කෘත්‍යයක් කරන්ට ඒ සූදානම් වෙච්ච වැඩපිළිවෙල යෝග අවචරය නිතරම මතක තියාගන්න. එහෙනම් මතක තියාගන්නවන වෙන යෝග අවචරයට වෙන දුෂ්කරතාවලින් තමයි තමන්ගේ ගුණේ මතක තියනවාද මම මේකෙන් වැඩ ගන්නවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ පරීක්ෂා කරලා බලා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දැන් බෝධිය කියවම අපි දන්නවා ඒක සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, එහෙම නැත්නම් ශ්‍රාවක බෝධි වශයෙන් කොටස් ආකාර තුනකට මේ ථේරවාද ධර්මයේ කොටල සපල කොටල වෙන් කරලා පෙන්නනවා. මේ බුදුරජාණන් වහන්සේගේ පැවතුනා වූයේ බෝධිය නැත්නම් පරමාර්ථය සම්මා සම්බෝධිය. සම්්‍යක් වූ සම්බෝධිය. ඒ සම්බෝධි ඥානය ගුරුවරයෙක්ගෙන් තොරව ඒ කාන්තේම තමන් විසින්ම අවබෝධ කළ යුතුයි කියන தত্ত্বය යටතේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පිළිවෙල. මේ නිසා බුදුරජාණන් වහන්සේ අසවල් දී අසවල් දුෂ්කරතාවයේ අසවල් දරිකුසුකම මම ඉතුරු කරලා යනවා කියන එකක් ඇත්තේ. මේ නිසා මහා බෝසතාණන් වහන්සේගේ මේ වැඩපිළිවෙල කරුණු තුනක් අනුව මේ ආචාර්යවරු විස්තර කරනවා. උන්වහන්සේට ඒ සම්මා සම්බෝධි ඥානය සම්පූර්ණ කර ගන්නට නම් නැත්නම් සම්මා සම්බෝධියටපත් වෙන්න නම් හේතු සම්පatti කිසිම අඩුවක් නැතුව සම්පූර්ණ වෙලා තියෙනවා. කොච්චර දුරට ඒ විදිහේ සාරා සංකේ කල්ප ලක්ෂ එහෙම නැත්නම් ඊටත් වැඩි කාලයක් වුණත් මේ හේතු සම්පatti සම්පූර්ණ කරලා කවදාකවත් ඵලෙ ඉඳේ නැහැ. ඒ සඳහා ඵල සම්පatti සම්පූර්ණ කරන්නේ. මේ ඵල සම්පatti සම්පූර්ණ කරත් උන්වහන්සේ සමන් වහන්සේ වශයෙන් බුද්ධත්වයේ අවබෝධ කරත් අනන්ත අප්‍රමාණ ජනතාවකට සත්‍ය විශේෂයකට උදව්පකාර කරන සත්‍යෝපකාර සම්පත්තිය සම්පූර්ණ කරන්නත් ඕනේ. ඒ නිසා මහතෝසතාණන් වහන්සේ මේ හේතු සම්පatti, ඵල සම්පatti, සත්‍යෝපකාර සම්පatti කියන මේ සම්පatti තුනම බොහෝමත්ම ඉවසීමේ වෙන් වෙන් කරලා කාරණා වශයෙන් දැනගෙන පෙර බුදුරජාණන් වහන්සේලා, බෝසතාණන් වහන්සේලා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් හම් වෙලා ඒ එක එකක් වෙනින් වශයෙන් ගන්න ඒ සෑම දෙයක්ම සම්පූර්ණ කරමී කියන අදිස්ථානය තමයි තිබෙන්නේ. ඒ මොකදද? මේ සම්මා සම්බෝධිය සඳහා. උන්වහන්සේ නතමහදෝස්ථානන් වහන්සේ මේ සම්මා සම්බෝධිය ලබා ගැනීම සඳහා ඒ කරගෙන යන කටයුතු වලදී කවදාකවත් සම්මා සම්බෝධිය සාක්ෂි කර තිබෙනවා. සම්මා සම්බෝධිය වෙන්නේ තමන්ගේ කාය සාක්ෂි කරනවා. තමගේ ජීවිතේ සාක්ෂි කරගත්ත අංගෝපාන සාක්ෂි කරගත්ත දූදරුව සාක්ෂි කරගත්ත නමුත් කවදාකවත් ඒ මහා බෝධිය බිනිතිද නැහැ ඒක කුසකල කලකේ නැහැ ඒ මොකද සබාවයි ඒ වගේම බෝසතාණන්සි කවදාකවත් මම නරක වැඩක් කළොත් මට මේ ප්‍රතිඵල එනවා කියන කාරණාව කවදාකවත් බිනිතිද නැහැ මොහොත වැඩක් කරුවොත් ඒ ප්‍රතිඵල එන්නේ නැද්ද කියන කාරණාව කවදාකවත් අහක පසකලා වෙනවා ඒ කර්මසිකතා ඥානෙ හැම වෙලාවෙම ඉදිරිපත් කරගෙන ගිය නිසා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලයක් එකතු කරගෙන මේ ශ්‍රද්ධාවට හොඳ ලක්ෂණ විදර්ශනයක් ගෙනහැර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සාරාංශයේ කල්පලක්ෂයක් කාලය තුල ප්‍රථමයෙන්ම පෙරුවේ හේතු සම්පatti සම්පූර්ණ කරනවා. මේ හේතු සම්පatti සම්පූර්ණ කරන කාලේ වැඩපිළිවෙල චාරණීය වශයෙන් හඳුන්වනවා. අනිත් පුද්ගලයන් සමග ලෝකේ එකට ඉන්න හැටි ඉගෙන ගන්න. හැසිරීම පිළිබඳව පුහුණු. මේ චරණ සම්පatti නැතුව ඒ භාජනේ නැත්තම් එවැනි චර්චේ චර්චේක సంతානය තුල කවදාකවත් ඒ විද්‍යාධර්ම පහළ වෙන්න විදිහක් නැහැ. විද්‍යාධර්ම පහළ වෙන්න නම් මේ අවශ්‍ය චර්ණ සම්පatti තියෙනවා. චර්ණ සම්පatti කියන විද්‍යාධර්ම වල ලේසි විද්‍යාධර්ම තියෙන තැන් වල සර්ව සම්පත්‍ය අධිකරණ ලැබේ. මේ නිසා බුදුරජාන් වහන්සේගේ ගුණයක් විදිහට මේ විද්‍යා චරණ සම්පන්න ගුණය පේනවා. ඒක නිකන් ලැබිච්ච කන්නේ. අපි බුදුරජාණන් වහන්සේට වඳින වෙලාවේදී එහෙම නැත්නම් බෝධි අදිෂ්ඨාන කරලා වඳින සෑම වෙලාවකදීම මේක අද්භූත ජනක දෙයක් විදිහට බුදු ගුණයක් විදිහට අපි සලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක මේ වඳින පුද්ගලයාට ලබා ගන්නට බැරියයි කියලා දොර වහලා නැහැ. ඒ වඳින පුද්ගලයා වුණත් බණ අහලා කාරණාව තේරුම් අරගන්නවා නම් මෙතන කළ යුත්තේ මේකයි වෙන්නේ මේකයි කියලා ඒ පුද්ගලයාට පුළුවන් ඒ විදිහටම අධිෂ්ඨානයක් පිටවගෙන ශ්‍රද්ධාවන්ත වෙලා බෝධිය අදහන කටයුතු කරොත් ඒ වාග්ම විද්‍යා ජන සම්පත් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ කටයුත්ත පසේ පුත්‍ර ඥාන වහන්සේට අවශ්‍යයි. ඒ කටයුත්ත ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන නැත්නම් අවශ්‍යයි. ඒ නිසා භාවනා කරගෙන යන වෙලාවේදී කෙනෙක් ශ්‍රද්ධාව නෙවෙයි අවශ්‍ය කරලා තියෙන ප්‍රඥාවයි කියලා තමයි ප්‍රඥාගත විතරක් කල්පනා කරලා සමුවෙන් තලෙන් වෙන් වෙලාවක් පිළිවෙත් කරන්නේ නැතුව නැත්නම් ආදි ප්‍රඥා මේ භ්‍රම අබ්‍රහ්මචාරීන් වහන්සේලා විශ්ේ අයින් වෙලා කටයුතු කරන්න ගත්තොත් ඒ පුද්ගලයා හැසිරීම අතින් දුර්වල නැත්නම් චරණයේ අතින් දුර්වල තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ අඩුපාඩු. එහෙම නැතුව යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ පත්පිළිවෙත් ඒ කල යුතු පූජා සත්කාර ක්‍රම විතරක් කරපුවාම ඇති ප්‍රඥාව සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා එතකොටත් ගාමිනී ගොමුවක් ගොනුවක් නැහැ යොමුවක් නැතුව මේ දෙක සමබර වෙන්න මේ දෙක සමබර වෙන්න නම් බෝධිය පිළිබඳ ඇදහිීම සද්ධාව දිගටම පවතිනවා බුදුරජාණන් වහන්සේ අර විදිහට සාරා සංඛ්‍ය කල්පලක්ෂ ගාන කල්පලක්ෂ මහබෝසතාණන් වහන්සේ වශයෙන් මේ හේතු සම්පatti සම්පූර්ණ කරා. ඒ කරන අවස්ථාවේදී හැප කළ දේවල් පිළිබඳව මේ බණ අහන අත්තන්ට අමතරින් විශේෂයෙන් සලකන්න දෙයක් නැහැ. ඒකෙදී මම මේ දේ කරා බෝසත්න් වහන්සේ මේ දේ කරේ නැහැ කියලා නැත්නම් මට ඊට වැඩි සංකීර්ණත්වයක් කියලා ඇතිලා තියෙන කියලා කියන්න පුළුවන්. ප්‍රකාශ කරන්න පුළුවන් පුද්ගලෙ මහ බෝසත්න් වහන්සේ ලෝකෙ ඉස්ස කරේ නැහැ. උන්වහන්සේ සෑම අස්මක් මුල්ලක් නැරඹ පිරිසුදු කරගත්තා, සම්ම සම්පත් සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ තමයි මේ ප්‍රඥාව පිළිබඳව කටයුත්තට එළඹුණේ. මෙතනදී විශේෂ සම්දිස්ථානයක් උන්වහන්සේට ශ්‍රාවකයෙක් වශයෙන් නැත්නම් ශ්‍රාවක බෝධිය සම්පූර්ණ කිරීමේ හැකියාව අවස්ථාව ලැබුණා. නමුත් උන්වහන්සේ මහා කරුණාව ඉදිරිපත් කරගෙන මං වාගේ මේ ශ්‍රේෂ්ඨ මහා පුරුෂයෙකුට ඒ ලද අවස්ථාවේ මගේ ඥානය සම්පූර්ණ කිරීම වටින්නේ නැහැ. මගේ මේට වැඩිය පළල් කෘත්‍යයක් ලෝකේ සඳහා වෙන්න තියෙනවායි කියන මේ සත්‍යෝපකාර සම්පත්තිය ඉදිරිපත් කරගෙන එතෙන් පටන් ඒ සත්‍යෝපකාර සම්පත්තියට ඕනෑ කරන්නා වූ මහා කරුණාව උපවැදෙන විදිහ වැඩ පිළිවෙලක් පටන් ගන්නවා. ඒ නිසා ඒ කාලය තුල මේ පාරමිතා ධර්ම නැත්නම් මේ දාන ආදී ධර්ම කටයුතු සම්පූර්ණ කළා ඉතාමත් උත්කෘෂ්ඨ මට්ටමේ. ඒ ඔක්කොම සම්පූර්ණ වෙලත් මේ අවසාන භවයේ වුණත් අවුරුදු 6ක කාර්යයක් දුෂ්කර ක්‍රියා කරා ඒ සෑම අවස්ථාවකම කෙරුවේ අර ඇති කරගත්තා වූ හේතු සම්පatti ඵලයක් බවට ඥානයක් බවට මෝරා ගැනීම ඉබේ වෙන්නේ නැහැ කියන සාක්ෂියක් වශයෙන්. ඒක නිසා අපි අපි භාවනා කරනකොටත් අපි කල්පනා කරගන්න ඕනේ අපි පෙර ආනන්ද ප්‍රාර්ථනා කරලා ඇති, පෙර පින් කරලා ඇති. නමුත් ඒක ඒ තිබුණ ඵලියෙම මතුවෙන්නේ නැති වෙන්න ඒක උපදාල මතු කර ගැනීම නැත්නම් ඒක ඵලයක් වශයෙන් අපගේ බෝධියට හේතු වෙන විදිහට ඇති කර ගන්න නම් අපි මේ વિશે කළ යුතු කාරණාවක් තියෙනවා. එහෙම නැත්නම් ඵල සම්පත්තිය વિશે කටයුතු කරන්න ඕනේ. ඒ විදිහට ඵල සම්පත්තිය සම්පූර්ණ කරාට පස්සේ සම්මා සම්බුද්ධ ඥානෙ පහල කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ තමන් අර චරණයේ වශයෙන් එන විදිහට කියනවා මහා කරුණාවෙන් දුකටපත් සත්‍ය දුකින් මිදීමේ අදහසෙන් කටයුතු කරන කාලේ අත්දකපු සෑම දෙයක්ම ධර්මීයට නංවන්න පුළුවන්කමක් ඇති වෙනවා. බෙදලා වෙන් කරලා කාටත් වේදතාවයට චතුරාර්ය සත්‍ය වශයෙන් ද්වාදසාකාර වශයෙන් බොහෝම ගැඹුරු තාලවල වලට වෙන් කරලා පෙන්වන්න පුළුවන් වුණා ඒ ඵල සම්පත්. ඒකට කියනවා විද්‍යා ගුණය කියලා. මේ විද්‍යාව පහළ වුණාට පස්සේ තමයි මේ චරණයේදී තමයි ලැබපු අත්දැකීම් අනෙක් කෙනෙකුට ඒ කෙනාගේ භාෂාවෙන් ඒ කෙනාට තේලෙන තාලෙට විස්තර කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ කෘත්‍ය කරන කාලේ හේතු සත්ූපකාර සම්පත්තිය පොරොදේ කරා. උන්වහන්සේගේ දිනචරියාව ගන්න ගත්තත් බොහෝම සුළු වේලාවක් මේ කාය සතප්පවන්ට ගන්න වේලාව හැර අනිකුත් සෑම වේලාවෙදිම මේ මහා කරුණාවේ සත්‍ය ආදිත බලලා ඒ සත්‍යයට තමන් අර චරණීය වශයෙන් මහා කරුණා වශයෙන් අර පාරමිතා සම්පූර්ණ කරනකොට ඇතිවෙච්ච අත්දැකීම් දෙයක් තුලින් මේ එක එක සත්‍ය වැටීන தත්ත්වය දිහා බලලා ඊ අත්ංගේ પરමාර්ථ හරිනම් නිවනටම යොමු වෙච්ච අවස්ථාවක් නම් අන්න ප්‍රඥාව පාවිච්චි කරලා යාට ඒ තියෙන ගැටළු අවස්ථාව විසඳනකොට සතෙකුට ඒ සත්‍යයට වෙන්න තියෙන අනුකම්පා ධර්ම සම්පූර්ණයි. ඒ අනුව අවුරුදු 45කේ සිත් කරපු කෘත්‍යය හේතු සම්පatti නැතුව ඵල සම්පatti නැතුව කරන්න පුළුවන් කෘත්‍යයක් නෙවෙයි. මේ වාරිම තමයි යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ශාසනය ගැන හිතලා හෝ එහෙම නැත්නම් තමන්ගේ යුතුයකම් ගැන හිතලා හෝ අනුන්ට උදව් කරන්ට ඒ රුචිය තිබුණු පළියට මනාපේ තිබුණු පළියට එළියට පනිනවා. ඒ දේවල් තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ නම් ඒ කියන්නේ හේතු සම්පatti සම්පූර්ණ කරන්න ඕනේ. ඵල සම්පatti සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරාට පස්සේ නම් මේ මහා බුදුරජාණන් වහන්සේ වාගේ පෙළහැර පාමින් බුද්ධ කෘත්‍ය ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිහිමක් සිදු වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් වන්නා වූ සිවණක් පිරිසගේ පිළිහිමක් සිද්ධ වෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට ඒකාන්ත හිතේසික ස්වරූපයෙන් බුද්ධ කෘත්‍ය ඉෂ්ට කරගන්න පුළුවන්. නමුත් මේ ධර්ම හරියට තේරුම් ගත්තේ නැතිවත් එක්කෝ මේ විද්‍යා ධර්ම නැතුව සරණ ධර්ම පිළිබඳව ඇති කරගෙන ඉදිරිපත් වෙන්න හදනවා මහා කරුණාව ඉදිරිපත් කරගෙන බොහෝ දෙනාට උදව් උපකාර කිරීම. එහෙම නැත්නම් ඒ උදව් උපකාර කරන මිනිසුත් එක්ක hina වෙලා සමගියෙන් කතා කිරීම පැත්තකට කියලා දෙලින්ම ප්‍රඥා ධර්ම ලබා ගැනීමට කටයුතු නැත්තොත් මේ අත්ෝ අවදාකව සමබරව ඉදිරියට ප්‍රගතියක් ලබ නැත්නම් ඒක හරියට විද්‍යා ධර්ම අරගත්තොත් ඒක හරියට කොරෙක් වගේ. විද්‍යා ධර්ම වලට කල්පනා ශක්තිය තියෙනවා, ඇස් පේනවා, කන් ඇහෙනවා. නමුත් යාගන්ට ඊ ගන්න පුළුවන් අත පය නැහැ කොරක්. විද්‍යා ධර්ම වලින් තොර කරන සම්පත්තිය නැත්නම් මහා කරුණා ගත්තොත් අන්ධෙක් වගේ. හොඳට අත පය කියන. ඇහෙනවා අයව කටයුතු කරන නමුත් Tamante ඇස් දෙක පේන්නේ නැහැ. තීන්දුවක් කරගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා මේ කොරාසා අන්දය එකතු වුණොත් අන්න හිමින් හිමින් හරි ගමනක් යන්න පුළුවන්. මෙන්න මේ සමහර ඇත්තෝ කල්යාණ මිත්‍ර ස්වරූපයෙන් සමහත ඒ අත්ංගේ තියෙන කල්පනා ශක්තිය හැටියට වෙන්න පුළුවන් අදහන ධර්ම නිසා වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේ මහා කරුණාවමයි ලෝකයේ අසිරිමත් දේ. සේවය කිරීමමයි අසිරිමත් දේ කියලා වාදකී. ඇති කරලා ඒ අනුව තමන්ගේ ජීවිතේ කැප කරලා කටයුතු කරනවා. ඒකත් බුදුන් කෙනෙකුට බණ අහලා නැති කෙනෙකුට ආශ්චර්යයක් වශයෙන් පෙනිලා ඒ අත්තන් අනු යන අනුගාමිකුත් අනන්තයි ලෝකේ. තව සමහර ඇත්තෝ මේ මහා කරුණාව චර්ණ සම්පatti සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. ඍජු මාර්ග, කෙටි මාර්ග තුලින් දෙලින්ම ප්‍රඥා සම්පත්තිය විද්‍යා ධර්ම සම්පූර්ණ කිරීම සඳහා කෙටි මාර්ග දිගේ යනවා. ඒ ගිහිල්ලා තමයි වෙන්නේ. ඒ අර කොරාසා අන්ධයා උපමාවේ තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි මේ ධර්ම දෙක සමව පිළිපදින. විද්‍යාචර්ම සම්පත්‍යති සමෝපීතිය. මහා කරුණාවත් මහා ප්‍රඥාව සමෝපීතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ යම්ම කායික ක්‍රියාවක් තිබුණා නම් වචනයක් බුද්ධ වචනයක් තිබුණා නම් හිතවිල්ලක් තිබුණා නම් ධර්ම පවිත්‍රයි. සුසුද්ධ సంతාන. ඒ නිසා ඒ සේවයක් මිසක කවදාකවත් අහේතුවක් ආදවත් දුකක් කරදරයක් ඇතුළත පිටත සිදුවෙන්නේ නැහැ. මේ ගුණය තමයි මේ බුදුරජාණන් වහන්සේ දැකලා ආශ්‍රය කරපු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ඇත්තෝ මේ සාරය තමයි පුළුවන් තරම් තමයි ශිෂ්‍යයන්ට දෙන්නේ. තමන්ගේ ශිෂ්‍යයන්ට කියලා දුන්නේ. තමන්ගේ ශිෂ්‍යයන්ට හිතේ ධාරණය කරගන්නයි කියලා අනුශාසනා කළේ. මේ પરම්පරාව තමයි දිගින් දිගට දිගින් දිගට මේ කල්යාණ මිත්‍යයන්ගෙන් පවතින්නේ. ඒ කල්යාණ මිත්‍යා මේ දෙකෙන් එකකට බර වෙනවනම් ඒ කියන්නේ මහා කරුණාව පැත්තට ගිහිල්ලා බොහෝ දෙනාට අනුකම්පා කරනවා නමුත් Taman වශයෙන් ඇතුළතින් ධර්ම ප්‍රත්‍යක්ෂයක් නැතුව. එහෙම නැතිනම් මිනිස්සුෙක් ඉන්න හැටි දන්නේ නැහැ. තලයේක සබයක ඉන්න හැටි දන්නේ නැහැ. වත් පිළිවෙත් දන්නේ නැහැ. එහෙම ඉඳලා ඒ කාන්තේම කෙලින්ම භාවනා පමණින් ප්‍රත්‍යඥා සම්පූර්ණ කරගන්න හදනවනේ මේ දෙකේදීම ඒක අර පොරා කාන්දයාගේ තියෙන අසමබර භාවය වාගේ එනතන අසමසම රෝධයේ දවපු වාහනයක් වාගේ මේ ඍජුව සමතේ ගමන් කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා කෙනෙක් තමගේ කල්යාණ මිත්‍යා තේරු ගන්න ඉස්සර වෙලා මෙන්න මේ ධර්ම දෙකේ සමබර භාවය පවතින තෝනේ මේ සමබරතාවය මොකද යොමු වෙලා තියෙන්නේ බෝධි ඥානේ සඳහා. ඊට වැඩිය පහක් ඊට වැඩිය ලාමක දෙයක් සඳහා නෙවෙයි. මේ නිසා මේ සද්ධාවේ <clears throat> තියෙන ගැඹුර තේරුම් අරගන්න. ඒ සද්ධාව බෝධි ඥානයේ මෙපිටට આવොත් එක්ක මහා කරුණාධ්‍යාත නැගෙනවා. මහා කරුණාධ්‍යාත නැමුණොත් එහෙම තමන් සුසුසුකම් නැති වෛද්‍යවරයෙක් වාගේ දුස්තර පළාතට ගිහිල්ලා විශාල දැනුම් පූර්වක් දාන මම වෛද්‍යවරයෙක් කරුණාකරලා ඉන්නේ කියලා බෙහෙත් දෙන්න පටන් අරගන්නවා. ඉතින් ලෙඩ දන්නේ නැහැ. මේ දැනුම් පූර්ව දකපුවාම ලෙඩ වෙනවා. එදකම් කරන්නේ මේ පුද්ගලයාගේ ඒ කාන්තේම ලොකු කරුණාවක් තියෙනවා. නමුත් මේ පුද්ගලයා සමාර කරන ලෙඩ සමාර ඒ වාගේ තමයි මේ ශ්‍රද්ධාවෙන් බලනකොට මහා කර්මා පැත්තට නැත්නම් අනුගේ දුක නිවීම පැත්තට යන්න ගියොත් මේ අනුපාඩුකම් සිද්ධ වෙනවා. නැත්නම් ප්‍රඥාව පැත්තට යන්න ගියොත් අර කියපු විදිහට කොරෙක් වගේ කෙනෙක්ක් එක තීසක් එක ඉඳ බල නැතුව අමුතු වචන අදි වචන බර වචන කතා කරන්නේ ප්‍රශ්නයක් ආව වෙලාවක ඒ ප්‍රශ්නෙට මුහුණ දී ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා මේ දෙය කලින් දන්නවනම් ඉවසලා කල්යාණ මිත්‍යා ගුණ මේකය කියලා තේරුම් ගන්න පුළුවන්. ඔය පඬිතු ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ගුරු වැඩිහිටි ස්වාමීන් වහන්සේ දවසක් මේ බණ දේශනා කරද්දී තමයි නාසිකගේ අත්දැකීමක් සඳහන් කරන්න ලැබුණා. ඒ ගුවන්තොටු පොළේදී හතරක පහක පමාවකදී ඒ ගුවන්තොටේ නෙමෙයි හිටපු තවත් නිකායක ධර්ම දූතයේ යෙදී සිටින වැඩගත් ඇත්තෙක් හම්බ වෙච්ච වෙලාවේ පරිවර්තකයේ මාර්ගයේ සාකච්ඡාවක යෙදුණා කියලා. ඒ සාකච්ඡාවේ යෙදුණට පස්සේ ඒ පුද්ගලයා සඳහන් කරන්න යෙදුණයි කියලා අපි ජීවන සඳහා විමුක්තිය සඳහා එහෙම නැත්නම් ගැලවීම සඳහා කටයුතු කරන අනිත් උදව් කරනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා අපි ඔක්කොම එකවර නිවන් දකින්න වැඩ පිළිවෙලා. එක්කම විමුක්තිය ලබන වැඩ පිළිවෙලා. එක්කම ගැලවීම ලබන වැඩ පිළිවෙලා. ඒ නිසා මම කලින් ගැලවිලා මම කලින් විමුක්ති වෙලා යනවායි කියලා කියනනම් යම් කිසි කෙනෙක් එයා තද ආත්මාර්ථකාමී පිළිවෙලක් දෙන්නවා. අපි එහෙම ආත්මාර්ථකාමීත්වයක් නැහැ. අපි මේ එක්ක ගමන් කරන ඒ කියන්නේ ගුරුවරයාත් ගෝලයාත් සියලු දෙනාම එක්ව එකවර මේ නිදහස් වෙන වැඩ පිළිවෙල දෙන්නේ කියලා එයාගේ මතය ඉදිරිපත් කරයි කියලා. ඒ කාර්ය අවස්ථාවේදී මතක් කරනවා ඉතින් බටහිර රටක වාගේ ජීවිතෙ පිළිච්ච එහෙම නැත්නම් ත්‍රි ත්‍රි ත්‍රි රටක එවැනි වචනයක් ඇහිච්චාම ඒ මිනිසුන්ට මහ විශාල අත්තිලක් ලැබෙනවා. මේ පුද්ගලයා තමන්ගේ නිවනවත් බලන්නේ තමන්ගේ ගැලවීමවත් බලන්නේ තමන්ගේ භුක්තියත් බලන්නේ සියලු දෙනාත් එක්කම යන්න හදන කෙනෙක් ඒ නිසා විශේෂ ගුණ සහිත කෙනෙක් වෙන්න ඕනයි කියලා එවැනි පුද්ගලයන්ට සාමාන්‍යයෙන් තමන් කලින් නිවන් දැකලා අනුන් නිවන් දැක්කේ යුතුයි කියන ධර්මයට වඩා මේක බොහොම ජනප්‍රිය භාවයක් ඇති බොහෝම සිත් ගන්නා කියන බවක් ඇති වෙනවා. ඒ තමයි වෙන්නේ ඇත්තෝ අර තමන් කලින් තමන්ගේ කටයුත්ත කරගෙන නැත්නම් විභාගේ පාස් වෙලා පස්සේ වෙදකම් කළ යුතුයි කියන අදහස් දක්වන ඇත්තෝ පේන්නේ ආත්ම මාත්‍ර කාම විදියට. අන්සතුන්ගේ දුක හේතු කරගෙන ඉතල තමන් ගැලවෙන්න බලනවා. ඊට පස්සේ අනුකත්ත ගලවන්න බලන ආත්ම මාත්‍ර කාම පිළිගත් වෙනවා. ඒ නිසා මේ භාවනා කරන පිළිස උනත් එවැනි චෝදනා එල්ලගෙන වෙලාවේදී ඉවසන්න පුරුදු වෙනවා. මොකද ජනප්‍රිය මතය බොහෝ දෙනා කැමති මතේ නම් අපි ඔක්කොම එකට යන කියන මතය. මොකද බුදුරජාණන් වහන්සේ සමන්වාදයේගේ ජීවන චරිතයේ තුලිමුත් ධර්මයේ එක පැහැදිලිව ප්‍රකාශ කරා තමන්ගේ කුණ්‍යේ චිත්තං ආපත. තමන්ගේ කුත්ති ඉස්සල කරගන්න. කරගත්තට පස්සේ පුළුවන් ඒ විද්‍යාධර්ම, කර්ම ධර්ම සම්පූර්ණ කරාට පස්සේ පුළුවන් සත්‍ය උපකාර සම්පූර්ණ කරගන්න. සත්‍ය උපකාර සම්පත්‍ය සම්පූර්ණ කරගන්න. ඉතින් මේ අර නිකාය නායක අත්කාර විදිහට සඳහන් කරාට පස්සේ මේ සයිඩෝ මතක් කරයි කිව්වා සාමාන්‍යයෙන් තේරවාද ධර්මයේ සඳහන් වෙන ප්‍රසිද්ධ උපමාවක් ගලවන්න ඕන කෙනත් ගැලවෙන්න ඕන කෙනත් වශයෙන් අපි දැන් සියලු දෙනාම ඉන්නේ මඩවලක ඉන්නවා. මේ මඩවලක එරිලා ඉන්නවා නම් මේ මඩවලේ ඉන්න එක්කෙනෙක් මෙවැනි ප්‍රකාශනයක් කරනවා නම් මම අනිකුත් ඇත්තමුත් ගොඩ කරගෙනමයි මඩ වැඩෙන් ගොඩ වෙන්නේ කියලා ඒ පුද්ගලයා තව කෙනෙක් ඔසවන්න හදන වාරයක් පාස දෙනවා. දෙන්න පොරකන්න පොරකන්ට මඩ වලේ තියෙන මඩ තව කවක් අවල් වෙලා දෙන්නම ගිලෙන්න පටන් ඒ නිසා ඒක කවදා අහන්න බොහොම ප්‍රියයි. සභාවකදී ප්‍රකාශ කරනවා නම් ගැඹුරු ඥාන ශක්තිය නැති කෙනාට බොහෝමත්ම ජනප්‍රිය ඒ වගේම බොහොම සමාජවාදී අදහස් මේවායි කියන්නේ. නමුත් මෙතන යට තියෙන ඒ ප්‍රායෝගිකත්වයක් නැතිකම පදනමක් විරහිත බව වැටහෙන්නේ. ඒ නිසා බොහෝ දෙනා අන්න එවැනි කල්යාණ මිත්‍රයෝ පිටිපස ඇදීගෙන යන ගතිය වැඩි. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ හොඳට සීබුද්ධියෙන් කල්පනා කරලා අහලා කල්යාණ මිත්‍යා තෝරා ගැනීම වටිනාකම කියලා දීලා එයින් අතර නොවේ කල්යාණ මිත්‍යා සත්‍යයේ ගුණ මේ එක එකක් විස්තර කරලා දෙනවා. ඒ විදිහට සයිඩෝ මතක් කරාට පස්සේ සායද මතක් කරවලු කෙනෙක් එහෙම කරුණාවක් තියනවා නම් ඒ Taman දුකේ Tamanුත් මඩවල ඉඳලා ඉන්න වෙලාවේදී අනුන් ගොඩ ගන්න ගන්න උත්සාහය කියන ප්‍රායෝගිකත්වේ නැතිකම වැටහෙවි. ඒ පුද්ගලයාට කල යුතු නම් මොකද Taman ඉතර වෙලා වේලි තැනකට පත් වෙනවා. Taman වේලි තැනකට පත් වෙලා උපක්‍රම ක්‍රමයට එක එකනා එක එකනා ගොඩ දාන ක්‍රමය. මේක තමයි හේතු සම්පatti සම්පූර්ණ කරලා ඵල සම්පatti සම්පූර්ණ කරලා පසුව මේ සත්‍ය උපකාර සම්පatti සම්පූර්ණ කරන කරු. ඉතින් මේ දේවල් කරන්න නම් මේ බුදු බුදුරජාන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර ගුණ වශයෙන් හඳුන්වන්නේ ශ්‍රද්ධාව. හොඳට තේරුම් අරගන්න ඕනේ තමයි මොනම දෙයක් නිසාවත්. මේ වැනි ලක්ෂණ වාද විවාද නිසා හෝ වේවා අවදාකවත් ඒ තමන්ගේ බෝධිය පිළිබඳ ඇත්තා වූ අවබෝධය නැත්නම් ඒ සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නය පසෙකලන්ට නරකයි. ඒ සැකකලෑම කියලා කියන්නේ අන්න අර විදිහට මඩ වලේ තමනුත් ඒ තමන් උදව් කරන්න හදන පිළිසත් එක්කම දිලිගිලි යනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාවේ තියෙන වටිනාකම තේරුම් අරගන්න ඕනේ. ඒ වගේම තමයි බෝධිය වගේම අර කර්මේසා කර්මඵලයේ අදහන ගතිය. කර්මේසා කර්මඵල අදහන ගතියේදී දානයක් දීම හොඳ දෙයක්ය. සීලය රැකීම හොඳ දෙයක්ය ආදී ඒ ප්‍රකට කර්ම කුසල කර්ම වෙනද සතුන් මැරීම කරකම් කිරීම ආදී අකුසල කර්ම අනුව හොඳ නරක සිද්ධ වෙනවා කියලා සාමාන්‍ය බෞද්ධයේ වික්ෂුවක් යෝගාවචරයේ තේරුම් ගනිවි. නමුත් සිද්ධිය ඒ තරම්ම සම්මත දෙයක් නෙවෙයි නම් පුංචි කාරණාවක් නෙවෙයි නම් ඒ අත්තන්ට ඒ හැම අවස්ථාවකදීම තමන් කරන කියන දේ තමන් වගේ කියන්න ඕනේ මේ ප්‍රතිඵල තමන්ට බුද්ධි විදිත වෙනවා කියන කාරණාව අමතක වෙනවා. අමතක වෙන නිසා අනුන්ගේ හිත් දීමක් අනුන්ට කායික වශයෙන් වදහිංසාවට පැමිණීමක් ඉවසන සුළු ගතියට යනවයි කියලා කියන්නේ මේ කර්මයේ සහ කර්මඵලයේ අදහන ගතිය අමතක වෙන ගතියක් තියෙනවා. එහෙම වුණොත් මේ අවස්ථාවේදී ඒකාන්තයෙන්ම සමන් වශයෙන් කරගෙන යන යෝග කර්මයට විවිධාකාර බාධක ඉදිරිපත් වෙනවා. ඒ යෝගී යෝගාවචරය අයෝගාවචරය වශයෙන් සලකන වෙනවා. ඒ වගේම තමයි Taman විශ්වාස කරන ඒ කල්යාණ මිත්‍යා තුල ඒ වාගේ කර්මේක කර්මඵලයේ ඇදහිීම ශ්‍රද්ධාවේ අඩුපාඩුකම් තියෙනවනම් Taman තේරුම් අරගන්න වෙනවා. ඒවැනි ගුණ අඩු පුද්ගලෙක් ආශ්‍රය කරන්න ගියොත් ඒ පුද්ගලයා විවිධ විචිත්ත කතා වලින් තමයි මත් කරගෙන හිටියට මේක කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. මේ නිසා යෝගාවචරය මේ ශ්‍රද්ධාව කියන ගුණය තේරුම් ගන්න. ඒ මොකද මේ දානාදී සීලාදී ප්‍රකට කුසල කර්ම පිළිබඳව අදහුවාට මේ යමක් කරන වෙලාවේදී කායිකත්වයක් වේවා වචනෙන් කරන ක්‍රියාවක් වේවා හිතෙන් කරන ක්‍රියාවක් වේවා ඒ කරන වෙලාවේදී ඒ කරන දෙයින් විපාක දෙන්න පුළුවන් ශක්තිය ඒ මොහොතේදීම න්‍යාය ධර්මානුකූලව පහළ වෙනවා කියන එක හොඳ ප්‍රකට කර්මවලදී නම් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් අදහන්න පුළුවන් නමුත් සෑම දෙයකදීම එහෙම දෙයක් තියෙනවද කියලා තේරෙන්නේ බලන්නේ කෙටිදේ. බලන්නේ ඒ මොහොතේ යත්තා වූ සැපය, ඒ මොහොතේ යත්තා වූ ජය ගැනීමේ ආශාව, ඒ මොහොතේ යත්තා වූ කැපී ගැනීමේ ආශාව. නමුත් ධර්මයේ හොඳට ගැඹුරින් විස්තර කරනකොට විස්තර කරනවා කර්ම සිදු කරනකොට ඒකේ ඒ මොහොතේදීම ඵල දෙන ගතියකුත් තියෙනවා ඒ වගේම පසුවට විපාක දෙන ගතියකුත් කර්මයේ පවතින සිදු කරන කර්මයක. ඉතින් මේක මුදේ ගැඹුරු විපස්සනාවෙන් විස්තර කරලා දෙන ධර්මත් එක්ක සමහර පටලවා ගන්නවා. මුද ගැඹුරු විපස්සනාවේදී විස්තර කරලා දෙනවා මේ මොහොතේ උපදිනා වූ සෑම දෙයක්ම මේ මොහොත තුළම දෙවි දෙවි බිඳි බිඳි විනාශ වෙමින් යනවා. එහෙමනම් අපි මේ කර හොඳ දේ හෝ නරක දේකින් ඉදිරියට ඉදිරිපාර දෙන ශක්තියක් ඉතුරු වෙන්නේ කොහොමද කියලා තර්ක ඥානෙ තර්කය ඉදිරිපත් කරගෙන කටයුතු කරන්න ගත්තොත් අර නානාත්මික වශයෙන් සිදුවෙන ඒ වැඩ පිළිවෙල තේරුම් ගන්න අපහසු වෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් අපි මේ වෙලාවේදී එන ආගන්තුකේ දිනාමුති පූජෙන් පිළිගත්තත් මධ්‍යස්ථ ප්‍රමාණයෙන් පිළිගත්තත් නොසතුටුමනේ පිළිගත්තත් මේ මොහොතේ ඇති වෙන ඵලය විතරයි මේ විදිහට එළියත් නෑ. සතු ප්‍රතිඵලයක් කියලා ඒ පුද්ගලයාට ඒක සුගන්වා දෙන්න අමාරුයි. මොකද එහෙම රූපාකාරයට පත් කරන්න අමාරුයි. නමුත් කල්යාණ මිත්‍රේ ආශ්‍රය කරනවා නම් ඒ කල්යාණ මිත්‍යා ඒ දේ ඉස්සලා කරලා දෙනවා. ආදර්ශයෙන් දෙන්නලා සාක්ෂි සුදුසු අවස්ථාව ධර්මානුකූලව දෙන්නවා. මේකට උපමා කීපයක් මිලින්ද පඤ්ඤා ආදී ප්‍රශ්න පොත්පත්වල සඳහන් කරනවා. ඒ මොහොතේදී නැති වෙන ඵල එකක්. ඊට පස්සේ ඵල දෙන්න පුළුවන් ස්වරූපේ තව. ඒ විදිහට දෙකකට බෙදලා විස්තර කරනවා. ඒක හරියට කුංචි ධාරියෙකුට පුංචි කාලේ හැදෙන වයස කාලෙදී හොඳට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබුණොත් ඒ දරුවා ඒ ආහාර දෙන කාලය තුල ප්‍රබෝධමත් ශක්තියකින් ඒ වගේම ශරීරයේ ප්‍රසන්නව හොඳ පුෂ්ටිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවා පසු කාලේ වැඩි මහල්පත් වෙලා ඉගෙනීම් කටයුතු කිරීමට අවශ්‍ය කරන ඥාණයටත් ඒ අර නියම වේලාවට දීපු ආහාර බලපාන. ඒක සාමාන්‍ය ලෝක නිරත වෙනවා. මෙන්න මේ වාගෙන තමයි කර්මයක් සිදු කරනකොටම සහජාත වශයෙන්මත් ප්‍රතිඵල තියෙනවා. ඊගාවට නානාකනික වශයෙන් පසුවට ප්‍රතිඵල දෙන ගතියකුත් මේ හැම කර්මයකම සිද්ධ වෙනවා. මේ පසුවට ප්‍රතිඵල දෙනිය ගතිය වතහ ගන්න නම් සද්ධාව තියෙනවා. ඒ මොකද කල්යාණ මිත්‍යා කියන නිසා පිළි අරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. පිළි අරගෙන ඒ සඳහා නැත්නම් පසුව දෙන ප්‍රතිඵල වලින් තමන්ට හෝ අනුන්ට දුක් නොවේ කටයුතු කරන්න නම් දැනටම එහි ශික්ෂණයක් තියෙනවා. ඒ ශික්ෂණය ඇති කරගන්නේ කුමක් නිසාද? කල්යාණ මිත්‍යා කියන නිසා. කල්යාණ මිත්‍යා අදහන නිසා. ඒ වගේම කල්යාණ මිත්‍යායේ ක්‍රියාවෙන් පෙන්වන නිසා. එහෙම නැතුව තර්කයට ඉදිරිපත් කරන්න ගත්තොත් හැම මොහොතෙදීම ඇති වෙන දේ ඒ වෙලාවේ ඇති වෙනව නැති වෙනව නම් කොහොමද මේ පසුවට කල ඇති වෙන්නේ? ඒ නිසා අපි මේ මොහොතේ සැපේ විතර බලන්න ඕනේ ඉස්සරහ පිළිබඳව දුක් ගන්න අවශ්‍ය නැහැ හිතීමක් අවශ්‍ය නැහැ කියලා කටයුතු කරනවනේ ඒ පුද්ගලයාට ඒ සමන් කරන දේවල් ප්‍රතිඵල එන වෙලාවෙදී බොහොම දුක්ඛිතත්වයක අපි අධේ ගහන අඬන වෙන තත්ත්වයකට පත් වෙනවා මේ නිසා මේ කර්මයේ සහ කර්මඵලයේ ඇදහිම කියන එකේ මේ මොහොතෙන් මොහොතට ඇත්තා වූ ඉතාමත්ම සියුම් සම්බන්ධතාව පවතිනවා. හොඳට විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනෙකුට වැටෙනවා නම් කල්පනා කරනවා නම් තමන් අරමුණක් ඉඳී නැහැ කියන නැත්නම් ආනාපානසතිය හෝ වේවා නැත්නම් ඒක කරගෙන යනකොට මතුවෙන අසුරු අරමුණක් හෝ වේවා විශේෂයෙන් කිව්වොත් එහෙම භාවනාව හරියන වෙලාවක ඇති වෙන සැප දුක වේදනා ඒ මතුවෙන අවස්ථාවේදීම යෝගාවචරයට මෙනෙහි කරන්නේ නැතුව ඒ ඇත්තේ සුඛයක් ඒක ධර්මානුකූලව මතුවෙච්ච දෙයක් ඒක වැරදි ක්‍රමයකින් ඇති කරගත්ත දෙයක් නෙවෙයි කියලා ඒ සුඛේ ආස්වාද කරන්න ගත්තොත් ඒ කුජලයාට සහජාත වශයෙන් ඇති වෙන ඵලයටමත් වෙනවා. ඒකේ නානාකනික වශයෙන් පසුව තෙන්න පුළුවන් අනර්ථය ඒ යෝගාවචරය කරනවා. ඒ නිසා යෝගාවචරයට ගුරු උපදේශය ලැබුණොත් අනුවා කරලා එහෙම කියනවා නම් අරමුණක් සමගම මේ ඇති වෙන සත්‍යපත්ය ඒ සුඛදායකත්වය මෙනෙහි කරන්න ඕනේ කියලා ඒ ගුරු උපදේශේ මට හිතුනේ නැහැ. ඒ වුරු උපදේශේ ක්‍රියාවට නැගෙන්නේ නැහැ. මොකද ඒ සාජාත වශයෙන් මේ වෙලාවේ පහළ වෙන්නා වූ විපේ විපාකයේ සුඛදායකයි ආස්වාදයට කැමති. නමුත් ඒක මාර්ග වල. ඉදිරියටත් ආ වූ ඒක වඩා අසියුම් ඒක වඩා මිහිරි හොඳ සැප මේ ගොරෝසු ගැටේ නිසා ගලතියි. ඒ නිසා යෝගාවචරය භාවනා කරනකොට මේ කියන ලෞකික ධර්ම ආයිද පාතිනා විදර්ශන අතුලකින් අත්දකින්න පුළුවන්. අත්දකින්නේ කවුද? ගුරු මතය අදහන කෙනා. සද්ධාව ඇති කෙනා. ඒ විදිහේ ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ, ශිෂ්‍යයා දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ ධර්මතාවය තර්කයෙන්ම අල්ලගන්න හදනවනම් ඒ පුද්ගලයාට අර ඒ ක්ෂණයේ පහළ වෙන සතේ තේරුණාට කර්ම අනුරූපව යමක් කළොත් ඒ ප්‍රතිඵල එතනමයි. ආයෙත් එහාට යන ගතියක් නැහැ කියලා තර්කයෙන් අල්ලන්නේ ගියොත් ඒ පසු එන ප්‍රතිඵල එනකොට අනත්යේ කියලා අහනවා. ඒත් මේක වෙලාවක් නැතිවයි. ඒ නිසා මේ සද්ධාව කියන එකේ බෝධිය අදහනවා වගේම කර්මේ සහ කර්මඵලයේ අදහීම කියන එක ඉතාමත්ම ජීවිතයට සම්බන්ධ දෙයක්. හැම ඉරියව්වකටම සම්බන්ධ දෙයක්. මේ නිසා සිත්‍යයට නැත්නම් කල්යාණ මිත්‍රෙක් අපේක්ෂා කරන යෝගාවචරයට දැනගන්න පුළුවන් තමන්ගේ කල්යාණ මිත්‍යා මෙන්න මේ පිළිබඳ අවබෝධයකින් හැඟීමකින් මේ දුක් වෙනවා සද්ධාවකින් යුක්තව ගත කරනවාද කියන කාරණය. ඒ සද්ධා මොකේදද? බෝධිය පිළිබඳ නොසලෙන හිත. කර්මය සහ කර්මඵලය පිළිබඳ නොසලෙන හිත. මේ නිසා කල්යාණ මිත්‍යා නිතරම ආරක්ෂාව දෙන්න කරගෙන යනවා. තමන් විදියටපත් වෙන කෙනා දුක්ඛන්තයක් වෙන දුර්දාන්තයක් වෙන්න පුළුවන්. අනත්ත්‍යකින් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් කල්යාණ මිත්‍යා පුළුවන් තරම් තමයි ගුණ ආරක්ෂා වෙන විදිහට ඒ සිද්ධිය හසුරවන්න යනවා මිසක් ඒ බුද්ධිලට පාඩමක් දෙන්න එහෙම නැත්නම් වෙන බරපතල කිසිකම් එක්ක කරන් යන්නේ. මොකද තමයි දන්නවා මේ වෙලාවේදී හෝ ආශීර්ය ප්‍රෝධිනේ කලකලා මේ දුර්දාන්ත පුද්ගලයාට හෝ පහර දීමක් කරනවා නම් කල්යාණ මිත්‍රෙකුට ගැළපෙන්නේ. කර්මේසා කර්මඵලයේ අදහන කෙනෙකුට ගැළපෙන්නේ. එනිසා කල්යනා මිත්‍ර නිතරම ආරක්ෂාකාරීව තමයි කටයුතු කරන්නේ තමන්ගේ ශ්‍රද්ධාව නොපිරිහි. නැත්නම් මේ කර්මයේ සහ කර්මඵලයේ අදහන ගතිය පාවා නොදී කටයුතු කරන ගතිය. එනිසා යෝග අවචරය නිතරම මේ ගුණයක් ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන මේ ගුණයක් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගත්ත ප්‍රධාන කල්යාණ මිත්‍යාගේ ගුණයේ පටන් තමන් දක්වා ගැවතෙනේ પરම්පරාව පුරාණ නැත්නම් තමන් ඉදිරියේ දීපත් වෙලා තියෙන කල්යාණ මිත්‍යාගේ පවතිනවද කියලා දැනගන්නවා නම් ඒ දැනගන්න යෝගාවචරයටත් විපාල විචීමකට ඉඳලා. ඒ වගේම යෝගාවචරයට ඒ ගුණ කල්යාණ මිත්‍යාසිට බකිනකොට සද්ධාව Taman තුලක් පහළ වෙන ගතියක් තියෙනවා. මේ නිසා මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි කරුණු දැනගෙන සුතමේ වශයෙන් දැනගෙන තියෙනවනම් ඒ පුද්ගලයාට අනාගතයේ කනගාටු වෙන්න විදිහේ විතරක් ආශ්‍රය කිරීමෙන් කනගාටු වෙන්න විදිහේ වැරදි තීන්දුව මෙතන ඉස්ස ගන්න වෙනවා. ගත්තට පස්සේ හරි තීන්දුවක් අරගෙන කල්යාණ මිත්‍ර ලැබුණාට පස්සේ කල්යාණ මිත්‍යා තුළ මේ සියුම් ධර්මතා දකිනකොට විශේෂයෙන්ම තමන්ගේ භාවනාවට ලොකු සම්පාදනයක් සිදුවෙන්නේ තමන්ගේ බෝධි ඥාන ඒ වගේම තමන්ගේ කර්මයේ සහ කර්මයේ අදහන කර්මඵලයේ අදහන ගතිය දීන් පොන් භාවයට පත් වෙනවා ඒ නිසා මේ ධර්ම දේශනාවට මෙතෙක් වෙලා අරුන් සම්දීවන හිතකෝ මේ අත්යන් තුළ යම්තාක් මූල ධර්ම න්‍යායාත්මක ධර්ම දැනුව පවතිනවාද ඒ වාගේම යන්තා පූර්ණ කාලින භාවනාවෙන් ලැබිච්ච අධ්‍යක්ෂින් සම්භාරයක් පවතිනවාද මේ මූල ධර්ම සහ අධ්‍යක්ෂින් ඥාන සම්බන්ධයේ සම්බන්ධ කරගන්නේ මේ ධර්මයක් ඉදිරිපත් කරගන්නේ මේ ධර්ම දේශනාවේ පවතින කරුණු අනුව කල්පා ගැනීම සමන්ත කරගෙන යනවා වූ තමන්ගේ යෝගාවචරය වැඩ පිළිවෙලක් ඉදිරියට කරගෙන යන්න ලැබේවා ඉදිරියේදී කරගෙන යන වැඩ පිළිවෙලදීම කල්යාණ මිත්‍යා වටහා ගැනීමේ වටිනාකම ඒ වගේම කල්යාණ මිත්‍යා දැනගැනීමේ මූලික ප්‍රමාණ අවබෝධ කර ගැනීමට ඥානය පහළ වේවා කියන අයිති භාගත කරුණාකාරක ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සබ්බේ දීවානුමෝදන්තු සත්ත සම්පත්ති සිද්ධියා එතුනාවිකාජං හේහි සම්පතං කුඤ්ඤ සම්පතං විභාගයේ පුතා අනුමෝදන්තු සත්ත සම්පත්ති සිද්ධියා එතුනාවිකාජං හේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තාච බුම්මත්තා දීවානාගාමිත්තා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශතිවාච බුම්මතිවා දේවානාගාමනිසිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශතිවාච බුම්මතිවා දේවානාගාමනිසිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං රාජාරාම සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ